හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. අපි තථාගතයන් වහන්සේටත් තථාගතයන් වහන්සේ නිසා බිහි වුණා වූ ඒ උතුම් ධර්ම රත්නයටත් ඒ ධර්ම රත්නය නිසා බිහි වුණා වූ උතුම් ආර්ය බුද්ධ සංඝරත්නයටත් নমස්කාර කරනවා. নমස්කාරය වේවා. අද අපි සාකච්ඡාවට තෝරගත්තේ හලිද්දකාණී සූත්‍රය. හලිද්දකාණී සූත්‍රය සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ නගුල පීතු වර්ගයේ තියෙන තුන්වෙනි සූත්‍ර දේශනාව මා විසින් මෙසේ අසන ලදී එක් සමීක්‍ය ආයස්මත් මහා කච්චාන ස්ථීරයන් වහන්සේ අවන්ති ජනපදයේ කුරරග නම් නගරයේ පවත්වන පර්වතයක වාසය කරනසේ ඉක්බිතේ හලිදරාණි නම් ගෘහපති තෙමේ ආයස්මත් මහා කච්චාන ස්ථීරයන් වහන්සේ යම් තැනක ඉඳී ඒක තැනට පැමිණියේ පැමිණ ආයස්මත් මහා කච්චාන ස්ථීරයන් වහන්සේට වැඳ එකත් පසක උන්නේ එකත් තන්නේ පසක උන්නාව කලිද්ද කාණේ බුලපතිතෙන් ආයස්මත් මහා කච්චාමිත්‍රයන් වහන්සේ මේ කාරණේ සැලකලේ එනම් ස්වාමීනි බාග්‍යතුන් වහන්සේ විසින් අෂ්ටක වර්ගයේ මාගන්ධී ප්‍රශ්නේ මෙසේ වදාරනවාදී මේක තියෙන්නේ කුද්දක නිකායේ සුත්ත නිපාතයේ තියෙන අට්ඨක වර්ගයේ. අන්නේ අට්ඨක වර්ගයේ තමයි මේ ගාථාව තියෙන්නේ. ඒ ගාතාව තමයි ඔකම්පහාය අනිචේතසාරේ ගාමීය කුබ්බං මුනිසත්තවාන කාමේහි අපරිකරාණෝ කතන්නා විගය ජනේන කෛරා එතකොට මේ ගාතාවේ තේරුම තමයි මේ ගේ අත්හැරලා ඒ ගේ අත්හැරලා ගේ වාසය නොකරන්නා වූ ගමහා එක්ව නොසන්නා වූ කාමයන් කෙරෙහි මිදුණා වූ සසර පෙරට කොට නැත්තා වූ මහානතෙනි කෙසේනම් ජනයා සමග විරුද්ධව කතා නොකරන්නේද කියන එක. ඒක පද හතරක් තියෙනවා. ඒ පද හතරේ තීරුම තමයි මේ මුළු සූත්‍ර දේශනාවෙම පෙන්වන්නේ. එතකොට මේ සූත්‍ර දේශනාවෙන් ඒ මේ ගාථාවේ අර්ථය මොකද්ද කියලා ඒ මහා කච්චාන මහරහතන් වහන්සේගෙන් මේ හලින්ද කාණී ගෘහපතියා ගිහිල්ලා ඇහුවා. ගෘහපතිය රූපස්කන්ධය වනාහි විඥානේ ඔකය කියලා කියන ගේයයි කියලා කියන ඔකම් පහය අනිකේතසාරි. එතකොට ඔකම් කියලා කියන්නේ ගෘහය. පහය එක ඒකෙන් අයින් වෙලා. අනිකේතසාරි කියන එක අපි දීර්ඝ වශයෙන් මෙතන බලමු. මෙතෙන්දි පෙන්නනවා මේ ගෘහපතිය රූපස්කන්ධය වනාහි විඥානේ ගේයයි කියලා. එතකොට ඒ විඥාණය රූපස්කන්ධයේ ඇලෙන්න රාගයෙන් බැඳුණු විඥාණය ඔකසාරීයයි කියලා මේ මහරහතන් මහරහතන් වහන්සේ දේශනා කළා. ඒ කියන්නේ අපේ විඥාණයට දෙයක්. ඒ ගේ තමයි මේ රූපය. රූපතිය වේදනා ස්කන්ධය විඥාණය ඔක නම් වෙන්නේ. වේදනාවේ ඇලෙන රාගයෙන් බැඳුණු විඥාණය ඔකසාරීයයි කියනු ලබයි. රූපති සංඥා ස්කන්ධයේ විඥානයේ ඔකනම් සංඥා ස්කන්ධයේ ඇලෙන රාගයෙන් බැඳුණු විඥානයේ ඔකසාරියයි කියනවා. රූපති සංස්කාර ස්කන්ධයේ විඥානයේ දෙය වේ. සංස්කාර ස්කන්ධයේ ඇලෙන රාගයෙන් බැඳුණු විඥානයේ ඔකසාරියයි කියනවා. රූපති මෙසේම නැහි ඔකසාරි වෙනවා කියලා පිළිවර. අනේකසාරී කියන වචනේ විරුද්ධ පැත්ත තමයි මේ පෙන්වන්නේ. එතකොට මේ ඔකසාරී කියන්නේ මේ ගෘහාලේ හැසිරෙන්නා කියන අර්ථය තමයි තියෙන්නේ. එතකොට මේ ගේ විඥානේ මේ ගේ රූපේ කියන ගේ හැසිරීමක් තියෙනවා. වේදනාව කියන ගේ හැසිරීමක් තියෙනවා. සංඥා සංස්කාර විඥානයන් කියන ගේ සංස්කාරයන් කියන රූප වේදනා සංඥා සංස්කාරයන් වල විඥානීය හැසිරීම තමයි ගේ ගෘහාලේ හැසිරෙනවා කියලා පෙන්නන්නේ. රූපති කෙසේනම් අනේක සාරී නම් වේද රූපති රූපස්කන්ධයේ ඇලෙන යම් ඡන්දයක් වේද යම් රාගයක් වේද යම් නන්දියක් වේද යම් තෘෂ්ණාවක් වේද තෘෂ්ණා දෘෂ්ටියන් උපාසයන් සහ සතර උපාදානියෝ වෙත සිතට ස්ථාන වූ අනුසය ධර්මියෝ වෙද්ද ඔහු තථාගතයන් වහන්සේ විසින් පහ කරන ලද උදුරා දමන ලද මුල් ඇත්තා සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාය නැවත හට නොගන්නා ස්වභාවයක් කරන ලද්දාය විනාශ කරන ලද නැවත නූපදින ස්වභාවයට පමුණන ලද එයින් තථාගතයන් වහන්සේ අනේක සාරීයයි කියනු ලැබී කියලා තථාගතයන් මේ මහපච්චාන වාසං වහන්සේ දේශනා කළා. දැන් අපි මේ ධර්ම කොටස් දීර්ඝ වශයෙන් බලන්නයි හදන්නේ මෙතන කියපු ධර්ම කොටස්. පළවෙනිම කියනවා කතංච ගහතු අනෝකසාරී හෝති රූප ධාතුවකෝ ගහපති යෝ ඡන්தோ යෝ රාගෝ යෝ නන්දි යා තණ්හා ඒ උපායපාදාන චේතසෝ අදිත්තානාවි විවේසා නුසය තේ තථාගතස්ස පහින උච්චින්න මූල තලවත්තු කතා අනභාව කතා ආයතින් අනුපාද ධම්මා කියලා තමයි මේක තේරුම් ගන්න. එතකොට මේ රූපයට තියෙනවා අපේ ඡන්දයක්. ඔය ඡන්දේ කියන එක කාම ඡන්දය මේ රූපයන් අපිට ශබ්ද ගන්ධ රස ඒ සියල්ල ස්පර්ශයේ වට අයිති වෙනවා අපි කන ආහාර වෙනවා මන වඩනා ඕනම රූපයක් Taman කැමති රූපයක් මේ රූප කබලිකාර ආහාරයට වැටෙනවා එතකොට මේ කබලිකාර ආහාරයේ යම්කිසි ඡන්දයක් තියනවාද ඒ කාම ඡන්දයක් ඇති වුණාද ඒක නිසා ඕලන්ට පේනවා ඔය කබලිකාර ආහාරයයි වේදනාවයි නිදිලෝභයයි ඒ තුන හරහා බෙල්ට් එකක් වාගේ දැම්මොත් ඕක ඒ කාමච්ඡන්දේ හේතු කොටගෙන ඔය දිගට ඕක දිගේ කරකිනවා. ඒක තමයි මේ ලෝභ පාර වෙන්නේ. ලෝභයට ගමන් කරන පාර. ඒතකොට ලෝභය ඇති වෙනවා මේ විදිහට මේ ඡන්දය මේක හේතු කොටගෙන. ඊළඟට අපි දන්නවා ඒ ඔය ඡන්දය හේතු කොටගෙන මෙහෙම ගමන් කරනකොට කබලිකාර ආහාර දිගේ පහළට දිගින් දිගටම ඇවිල්ලා අපි දන්නවා අපිට මේ මේක හොඳයි කියලා අරගෙන රූපේ කියන එක හොඳයි කියලා අරගෙන ඒක හේතු කොටගෙන අපිට ඒ කාමච්ඡන්දයන් නැති වෙලා ඉතින් ඒක ඊළඟට උපාදානයන් බවට පත් වෙනවා. ඉතින් මේවා නිසා අපි මේ භවයේ සැරිසරන්න සතුටු මේ කබලිකාර ආහාරය අපිට මුලින්ම අසුබේ සුබයි කියලා විපල්ලාසයක් ඇති වෙනවා. ඒකෙන් කාම උපාදානයක් ඇති ඒක නිසා අපිට කාම යෝගය ඇති වෙනවා. ඒ කියන්නේ අපි කාම යෝගයේ අපි මේ ලෝකේ ජීවත් වෙන්න කැමති රසාවල් කරන්න ඒවට යෙදෙන්නේ යෝගී කියලා කියන්නේ මේ සත්‍යයන් සසර බැඳ තමන ධර්මයේ මේ සත්‍යයන් මේකෙන් ගැලවෙන්න බෑ. දැන් කෙනෙකුට ඕන වුණාට රස්සාවක් අතහරින්න බෑ. මොකද කන්න හම්බ වෙන්නේ නැහැ එහෙම කලේ නැත්තම්. ඒක නිසා ඒ ඒ දුක මෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒතොර අභිජ්ජා කාය ක්‍රාන්තිය ඒක නිසා ඇති වෙනවා. ඒ කියන්නේ අපි දැන් ඉඳට කැටගන්න. ඊට පස්සේ කාම ආශ්‍රය ඇති ඒ අනුසය ධර්මයන් පහ කරන්නේ නැතුව කාම ආශ්‍රය ඊළඟට කාම ඕගිය වෙනවා. හරියට වතුර ගලාගෙන යනවා වගේ ඇවිල්ලා දැන් ගංගකට අහු වුණා වගේ ඒ කාම ඕගේ මේක නිසා අපිට රාග සල්ලය ඇති වෙනවා. මේ රාග සල්ලය ඇති වුණාම අපි විඥානේ ඒ රූපය අල්ලගෙන ඉන්නවා. දැන් රූපය තමයි ගේ වෙලා තියෙන්නේ. ඒ රූපය අල්ලගෙන විඥානේ පවතිනවා. ඒ රූප උපද විඤ්ඤාති කියලා කියනවා. ඊළඟට ඒක නිසාම අපි කැමැත්තෙන් මේ අගති ගමනක් ගමන් කරනවා. දැන් මෙතෙන්දී අර කාම ඕගෙන් පස්සේ අපිට රාගය ඇති වෙනවා. රාග සල්ලේ. එතකොට දැන් මේ තථාගතයන් වහන්සේ පෙන්නනවා යම් කිසි ඡන්දයක් වේද රාගයක් වේද කියලා. දැන් අපිට රාගයක් ඇති වුණාම දැන් අපි දැන් කාරණා දෙකක් පැහැදිලි කරගත්තා. කාමච්ඡන්දයක් තියෙනවා. දැන් තථාගතයන් වහන්සේ කාමච්ඡන්දයට පෙන්නනවා මහණෙනි සුබ නිමිත්තක් ඇත. එහි නුසුදුසු ලෙස වැරදි ලෙස සිටී බහුල බව නූපං කාමච්ඡන්දයාගේ ඉපදීමට උපං කාමච්ඡන්දයාගේ වැඩි ජීවීමට හේතු වේ කියලා. අර සුබ නිමිත්ත කියන්නේ අර කබලිකාර ආහාර. මේක නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඒ ප්‍රශ්නේ ඇති වෙලා අපිට දැන් රාගයක් ඇති වෙනවා. දැන් මේ කබලිකාර ආහාරයක් අපිට ලැබුණාම අපි ඉතින් ඒක රස කළා අපි දුන් කෑමක් කියලා. ඒ කෑම කාලා බලනවා. ඉතින් එතකොට මේක අර ඩිලයිට් කියන එක නන්දියක් කියන එකක් ඇති වෙනවා. ඉතින් දැන් මේ විදිහට ඒ ඩිලයිට් කියන එක ඇතිවීම තමයි මේ නන්දිය කියන එක. නන්දිය කියන දැන් අපි කාරණා එතකොට කාමච්ඡන්දයයි රාගයයි නන්දියයි කියන තුනම බැලුවා. එතකොට ඊළඟට ওই ඩයග්‍රෑම් එකේම ලකුණු කරලා තියෙනවා තණ්හාව. ඉච්ඡා කියලා තියෙන්නේ තණ්හා කියන එකකට තව වචනයක් ඉච්ඡා, ක්‍රේවින් කියලා ඔක ලකුණු කරලා තියෙනවා. එතකොට මේ කියන්නේ මොකද්ද? අර කබලිකාර ආහාරයත් එක්ක කාමච්ඡන්දේ හේතු කොටගෙන අපි කිව්වා ඔය කබලිකාර ආහාරයයි වේදනාවයි ඒ වගේම ගිද්දි ලෝභය හරහා බෙල්ට් එකක් දාලා ඒ බෙල්ට් එක කරකෝ කරකෝ ඉන්න එක තමයි අපි මේ කරන්නේ. කෑම කනවා ආපහු සල්ලි හොයනවා කෑම කනවා කෑම ගේනවා උයනවා කනවා ওই දේ තමයි කියන්නේ කාමයන්ගෙන් හැසිරීම කියන එක. එතකොට මේක කරකෝ කරකෝ ඉන්න එකට තව වචනයක් දෙත හැකි ඉච්ඡා කියලා. එහෙම නැත්නම් තණ්හා කියලා. මේකටම දෙන වචනයක් තමයි තණ්හාව කියන එක. ඒ කියන්නේ ඔය බෙල් දෙකට නමක් දුන්නා වගේ කියලා හිතන්න පුළුවන් කෙනෙකුට. එතකොට ඒකත් ඔය ඩයග්‍රෑම් එකේ දක්ම කරලා තියෙනවා. එතකොට ඊළඟට පෙන්නනවා ඡන්தෝ රාගෝ නන්දි තණ්හා උපා උපාදානා කියලා. ඒකට තණ්හාව කියන එකයි දෘෂ්ටිය කියන එකයි ඒව දෙකම ඒ උපාදානීය බවට පත් වෙනවා. ඊළඟට පෙන්නනවා අදිත්‍යානාභි නිවේසානුසය කියලා. අදිත්‍යාන අභිනිවේෂ අනුසය කියන වචන තුනක් උතන කියවෙනවා. ඔය ගිරිමානන්ද සූත්‍රයේම බලන අය මතක ඇති අදිත්‍යාන අභිනිවේෂ අනුසය කියලා ඔය සබ්බලෝක අනිබරත සංඥාව සාකච්ඡා කරනකොට එතන දේශනා කරනවා අදිත්‍යාන අභිනිවේෂ අනුසීතිය. ඉතින් මේක අපි පරිස්සමෙන් බලන්න ඕන මොකද්ද මේ අදිත්‍යාන කියන්නේ අභිනිවේෂ කියන්නේ අනුසී කියන්නේ කියලා. අදිත්‍යානය කියන එක අපි එකයි අභිනිවේෂයයි අපි බැලුවොත් අපි දන්නවා මේ අදිත්‍යාන කියලා කියන්නේ සිතට ස්ථාන වනදී. අපි බැලුවොත් අදිත්‍යානයන් දැන් සිතට ස්ථාන වෙන දේ කියන එක දැන් රජ කෙනෙකුට ගත්තොත් බලය තමයි එයාගේ අදිස්ථානිය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මනස අල්ලලා තියෙන්නේ බලයට. එයාගේ අභිනිවේෂය වෙලා තියෙන්නේ මේ පොළොව, ලෑන්ඩ් එක, රටවල්. ඒවා තමයි එයාගේ අභිනිවේෂයට තියෙන්නේ. එයා ඒ අභිනිවේෂය අපි ඇලිලා ඉන්නවා. ඒ කියන්නේ රටවල් වලට, ඒ වගේ දේවල් වලට කෙනෙක් ඇලිලා ඉන්නවා. ඉතින් මේ ඇලිලා ඉඳීම හරියට ග්ලූ දාලා වාගේ තමයි ඇරිලා තියෙන්නේ. ග්ලූ වලින් අලවලා තියෙනවා. මේ අදිෂ්ඨාන අභිනිවේෂයෙන් තමයි මේ සංස්කාරයන් හිම රකින්නේ. ඒ සංස්කාරයන් රැකීමක් ඒ අභිනිවේෂයෙන් තියෙනවා. ඒතකොට මේ පොළොව අල්ලගෙන ඉන්නවා කියන එක එයා රකින්න. ඒ වගේම මේ ගෘහපතියෙක් ගත්තාම ඒ ගෘහපතියට තියෙනවා ශිල්පය තමයි මේ පුද්ගලයාගේ අදිෂ්ඨානය. එයාගේ සිත අල්ලලා තියෙන්නේ ස්ථාන වෙලා තියෙන්නේ ශිල්පයට. අපි ඉපදිච්චාම ඉතින් පොඩ්ඩක් ලොකු වෙනකොට අම්මා කියන්නේ පුතේ ඉගෙන ගන්න කියලා නේද? එතකොට ඒ ශිල්ප අදිස්ථාන කරගෙන තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ශිල්ප අදිස්ථානයේ තියෙනවා ඒ අපි අභිනිවේෂය වෙලා තියෙන කර්මාන්ත වලට. ඒක තමයි ඉතින් රස්සාව කියලා හැමෝම රස්සාවට යන එක නිතරම රස්සාවට ගිහිල්ලා තියෙනවා. ඒව කර කර ඒවට ඇලිලා ඉන්නවා. ස්ත්‍රියක් ගත්තොත් එහෙම පුත්තු තමයි අදිෂ්ඨාන කරලා තියෙන්නේ. අභිනිවේෂය වෙලා තියෙන්නේ තමාට සමාන අයකු නොමැති වීම. කියන්නේ දැන් අපි ගත්තොත් අම්මා කෙනෙක් ඉතින් දරුවෙක්ව බිහි කරනවානේ. පුතෙක් බිහි කරාම ඉතින් හැම අම්මම බලන්නේ හොඳම පුතා බිහි කරන්නේ. එතකොට ඒ හොඳම පුතා එතකොට අපි ගත්තාම දැන් අම්මා කෙනෙක් පුතු ලැබිලා ඒ පුද්ගලයා කල්පනා කරන්නේ හොඳම දරුවෝ බිහි කරන්න කියන හොඳම දරුවෝ බිහි කරන්න දැන් බලන්න හොඳම දරුවෝ බිහි කරලා තියෙන ලෝකේ කවුද? තථාගතයන් වහන්සේ බිහි කරපු අම්මා තමයි හොඳම දරුවෝ බිහි කරලා තියෙන්නේ. ඊට වඩා උතුම් වූ දරුවෙක් බිහි කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ බැලුවාම. එතකොට ඒ අතින් ගත්තාම සමාජ සමානායක නොමැතිකම කියන එක මෙතන තියෙනවා ඒ අම්මට. අන්න ඒක තමයි ඒ කාන්තාවකගේ අභිනිවේෂය වෙලා තියෙන්නේ. තාපසයෙක් ගත්තාම ඒ තාපසයෙක්ගේ තියෙන අදිත්‍යාණය. ඒ අදිත්‍යාණය තමයි සීලය. සීලය තමයි අදිටන් කරලා තියෙන්නේ. එයාගේ අභිනිවේෂය තියෙන්නේ කිසිවක්කට ඇලීමක් නැතුව ඉන්න තමයි එයාගේ අභිනිවේෂය පවත්තන්නේ. ඒ වගේම අපි දන්නවා අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා මේ සත්‍යාවිදිත්තාන උපසමාදිත්තාන චාගාදිත්තාන ආදී වශයෙන් මේ හොඳ අදිත්තානෙම ප්‍රඥාදිත්තාන හොඳ අදිත්තානෙම අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා. දැන් බලන්න ඔය ඩයග්‍රෑම් එකේ ඔය අදිත්තාන කියන එක අපි ලකුණු කරලා නැහැ. අදිත්‍යාන කියන එක ඔය අදිත්‍යාන කියන එක ඔය අපේ තියෙනවනේ ග්‍රන්ථ හතර. දැන් ඔය මැද්දේ තියෙන ලයින් එකේ තියෙන ඔය අවිජ්ජා කාය ග්‍රන්ථය විද්ලෝභයට මෙහා පැත්තෙන් තියෙන. ඒ වගේම පරමාස කාය ග්‍රන්ථයේ තියෙනවා. ඉදන් සත්‍යාවිනිවේෂ කාය ග්‍රන්ථයේ තියෙනවා. සීලබ්බත පර සීලබ්බතයෙන් ගැටි වෙලා තියෙනවනේ අපිට ග්‍රන්ථයක් ව්‍යාපාද කාය ග්‍රන්ථයක් ඇති වෙනවනේ. ඒ ව්‍යාපාද කාය ග්‍රන්ථයේ කියන එක ඒ ග්‍රන්ථ හතරේ ඒ පාරවල් හතරේ පහළ ඕනම තැනක අපේ තියෙන පුළුවන් මේ අදිත්‍යාණය කියන එක. එතකොට උදාහරණයක් වශයෙන් කාම ආසාවට අපේ අදිත්‍යාණයක් තියෙනවා. කාම ඕගයට රාගසල්ලේ ওই තින් දැන් වල ඕනම තැනක අදිත්‍යාණය කියන එක තියන්න පුළුවන් සිත ස්ථාන වෙනවා ඒවා. අභිනිවේෂය කියන එක ඔක ලකුණු කරලා තියෙනවා. අභිනිවේෂය කියන එක මේ සංස්කාර පොලිෂනල් ෆෝමේෂන් සංස්කාර කියලා තියෙන තැන මෙහා පැත්තෙන් ලකුණු කරලා තියෙනවා අභිනිවේෂය කියන එක. දැන් ඔයගලන්ට පොඩ්ඩක් මේක බලනවා නම් ඔයගලන්ට පෙනේවි කබලිකාර ආහාරයෙන් අපි කතාව පටන් ගත්තා. කාමච්ඡන්දය කියන එක ඇති වුණා. ඒ කියන්නේ සුබ නිමිත්තේ අපි වැරදියට කල්පනා කරලා මේක මේ මේක සුබයි කියලා. ඒ කියන්නේ කබලිකාර ආහාරය අපි තුන් සත්‍යයක් නම් අපිට පේනවා දෙතිස් කුණපයක් කියලා. දෙතිස් කුණපයක් කියලා පෙනෙන්නේ නැතුව අපිට පෙනුනේ මේක සුබයි කියලා. මෙහෙම සුබයි කියලා පෙනිලා ඒ සංඥාවක් විපල්ලාසයක් ඇති වෙලා ඒ සංඥා විපල්ලාසයේ හේතු කොටගෙන තමයි අපිට සුඛයි කියලා හැඟීමක් ඇති වෙනවා. ඊළඟට ඇඟිලි ලියලා තියෙනවා ඔය සුඛ සංඥාවක් කියලා උඩ ලයින් එකේ. සුඛ සංඥාවක් ඇති වෙලා මෙන්න දැන් මේ සුඛ සංඥාව දැන් මගේ අත්ත කියලා තමන් ඒක දැනීමක් තියෙනවා අත්ත සංඥාව කියන එක ඇති වෙනවා මේ විදිහට. මේ අත්ත සංඥාව ඇති වුනහම මෙතන තියෙනා වූ මනෝ සංචේතනාව හේතු කොටගෙන මගේ කියන සංස්කාරයක් ඇති වෙලා ඒ සංස්කාරයෙන් තමයි අපි ඔය අපි සංකප්පයක් කියලා හදනවා. ඔය එතනට පෙන්නනවා අභිනිවේෂය හරහා ඉරක් ඇඳලා තියෙනවා ඔය සංකප්පේ කියන පකප්පේ කියලා කියන ප්ලෑන්ස් කියලා ඔකිලිලා තියෙනවා එදා සත්‍යාබිනිවේෂ කායපන්තියට පල්ලෙයන් ඒ ප්ලෑන් එකක් තියෙනවා අපි තම අම්කිසි දෙයක් එක්ස්පෙක්ට් කිරීමක් තියෙනවා ප්ලෑන් එකක් හැදීමක් තියෙනවා ඒතර මනෝ සංචේතනාවේ මේක උනේ මේකට හේතුව උනේ අර සුබයි කියලා කියත්ත ඒ විපල්ලාසය සංඥා විපල්ලාසය හේත් ඒක උඩු දුවල තමයි මේක සිද්ධ වුනේ ඒ වගේම අර වස්තුවේ රූපයේ අපි නිමිත්තක් ගැනීමක් තියෙනවා මේකේ අතන උසයි මෙතන පාතයි අතන හොඳයි අතන ලස්සනයි ආදී වශයෙන් ඒකේ අර අනුයන්ජන වශයෙන් Tamange අල්ලා ගැනීමක් තියෙනවා මේ මේ එක එක ලක්ෂණයන් බලලා ඒ ඒ ලක්ෂණයන් උඩ තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ ඒම ඇති වෙලා දැන් අපිට ඒක සම්බන්ධයි. අපි හිතමු ඕක ජුවලරි එකක් කියලා. ඒ ජුවලරි එකක් නම් ඒ ජුවලරි එක සම්බන්ධයෙන්ම plan එකක් වෙනවා. එතලක් මිනිස්සු කල්පනා කරනවා හොඳයි මට දැන් අද මේක ගන්න සල්ලි නැහැ. මම මාසයක් කල්ලි එකව ගොල්ලා මේක ගන්නවා. තව කෙනෙක් කල්පනා කරනවා මට දෙයක් ගන්න ඕන මම අවුරුදු දෙකක් උත්සාහ කරලා මේක ගන්නවා. ඒ ආදි වශයෙන් අර තමන්ගේ plans හැදීමක් තියෙනවා. එතකොට මේක නිසා අපිට ඇති වෙන්නා වූ මේ එතන ওই ඩයග්‍රෑම් එකේ පේනවා ඉදන් සත්‍යාවිනිවේෂ කාය ග්‍රන්ථය හරහා ගිහිල්ලා දැන් මේකේ මේ මගේ කියලා හැඟීමක් ඇති වෙලා තියෙනවානේ මට ඕනේ මගේ කියලා මේ ජුවලරි එක. අන්න ඒක හේතු කොටගෙන ඉතින් අත්වාද උපාදානයක් ඇති වෙලා මේ පුද්ගලයාගේ මේක ඔය මෝහයට ගිහිල්ලා මේ මෝහයෙන් මෙයා සංස්කාරයන් කර කර ඉන්නවා. මේ සංස්කාරයන් හේතු කොටගෙන මේ පුද්ගලයා ආපහු මේ සංස්කාරයන් දැන් අපි ඉස්සෙල්ලා කිව්වා මේ සංස්කාරයේ රැකීම තමයි අභිනිවේෂයේ අර්ථය අභිනිවේෂණය කරන්නේ සංස්කාරයන් රකින්න. හරියට අපි ඇලිලා ඉන්නේ. හරියට අර බ්ලූ බ්ලූ ගාලා වගේ බ්ලූ වලින් ඇලිලා වගේ ඔන්න තමන් ඇලීමක් ඇති වෙලා තියෙනවා මේකට. දැන් මේක නිසා අපිට ඔය ආපහු මේ සංස්කාරයන් හේතු කොටගෙන අපිට ඔය ditthi උපාදානයක් ඇතිවීමක් තියෙනවා. මේ ditthi උපාදානය ඇති වුනහම දැන් මම අර වස්තුව කබලිකාර ආහාරය මට විපල්ලාසයක් තිබුණා සංඥා විපල්ලාසය ඒක හේතු වුණා ඒක නිමිත්ත ගැනීමෙන් මට මේ රාගය කියන එක ඇති වුණා ඒ රාගය ඇතිවීම තමයි මේකට ප්‍රත්‍ය වුණේ එහෙම ප්‍රත්‍ය වෙලා තමයි මේ මමංකාරයක් සිද්ධ වෙන්නේ ඒකෙන් මට අබිනිවෙෂයක් ඇති වෙලා තියෙනවා ඒ අබිනිවෙෂය තමයි මගේ මේ සංස්කාරයෙන් අල්ලගෙන ඉඳීම දැන් අපිට පේනවා මේ අපි සංකප්පයන් හදලා සංකප්පයන්ගෙන් ඇතිවෙනා වූ සංස්කාර ඒ කියන්නේ වචී සංස්කාර මුසාවාද පරුසාවාච විසුනාවාච සංකප්පලාභ දැන් අපි කෙනෙකුට මේකෙන් ගිහිල්ලා අර Tamanට ගන්න බැරි නම් හොරෙන් හරි ගන්න පුළුවන් හොරා ගැනීමකුත් තියෙනවානේ ජෝලියට හොරා ගන්න යන මේ වගේ දේවල් කරන්න පුළුවන් ඒ වගේ දේවල් ඇති වෙලා දැන් ඒක හරහා දැන් මගේ මේ ditthi උපාදානෙ ඇති වෙලා තියෙනවා මේ උපාදානෙ ඇති වුණාට පස්සේ ඒ උපාදානෙ හේතු කොට වෙන පරිග්‍රහය හරහා මේක දැන් මම තදින් අල්ලගෙන ඉන්නේ ඒ දැන් අපි යම්කිසි වස්තුවක් දැක්කම මේ පරිග්‍රහයේදී ඒ මිනිස්සෙක් අපිට කියන්නේ නැහැ. දැන් අපි හිතමු ලස්සන කාන්තාවක් කියනවා කියලා ඒ මිනිස්සයා කියන්නේ නැහැ මගේ මේ කොටස මෙතන අතන කොටස මේ කොටස බලන්නේ කියලා. ඒ වුණත් අර සත්‍යයන් මේ බැලීමක් තියෙනවා. එතකොට මේ මිනිස්යාගේ අවසරයකුත් නැතු වුණත් බැලීමක් තියෙනවා. දැන් මේ දික්ටි පාදාන වල මේව හොඳයි කියලා මේ පරිග්‍රහය හරහා අපිට ඇති වෙනවා මේ අනුසය කියන එක. අර අපි දන්නවා මේ සුඛ වේදනාවක් නම් අපිට ඒකේ රාගානුසය තියෙනවා. දුක වේදනාවක් නම් අපිට පටිඝානුසය තියෙනවා. අදුක්කම සුඛ වේදනාවක් නම් අවිජ්ජානුසය කියන එක තියෙනවා. ඒක අනිත්‍යභාවය කියන එක නොදැනීමක් තියෙනවා. එතකොට මේ මූලික වශයෙන් උතන තුනක් කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් අපිට අර අනුමය සංයෝජනයන් ඇති වෙන්නා වූ විදිහට අපිට බලන්න පුළුවන්. ඔක හත් ආකාරයකට ගෙන යන්න පුළුවන්. කියන්නේ සල්ල හතක් වෙනකොට අපි දන්නවා අපිට තියෙනවා රාග සල්ල, ditthි දෝෂ සල්ල, ඊළඟට අපිට තියෙනවා මේ ditthි සල්ලේ, මෝහ සල්ලේ ඊළඟට අපිට තියෙනවා කතංකත සල්ලේ කියලා තියෙනවා සැකයන් සහිතව. ඊළඟට මාන සල්ලේ. මේ සල්ලේ අවිද්‍යාව වලින් ඇති වෙලා මේ විදිහට මේ සල්ලයන් හේතු කොටගෙන අපිට ඇති වෙන්නා වූ අනුසය ධර්මයන් තියෙනවා. එතකොට මේ අනුසය ධර්මයන් ගත්තහම මේක නිසා දැන් අපි කෙටියෙන් බැලුවොත් සුඛ වේදනාව කරාගානුසය කියලා. එතකොට මං ආපහු ඒක නිසා ඒ ඒ වස්තුව සම්බන්ධයෙන් මේ පරිඋත් ทาน යක් කියන එකක් ඇති වෙනවා. ඔබ්සෙෂන් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. මේක තමන්ගේ මේ සිත මැඩගෙන පවතින. දැන් අපිට ඒ බඩුවක් ගන්න ගියාම එහෙම ඒ භාණ්ඩය සම්බන්ධයෙන් කෙනෙකුට තියෙන්න පුළුවන් බොහෝම තදින් Tamange සිත මැඩ ගැනීමක් ඇති වෙලා තියෙනවා. මේ මැඩ ගැනීම හේතු කොටගෙන දැන් අර බඩුව ඉක්ුණන මිනිස්සයා ඒක බඩුව අඩු කරන්නවත් ඕන කමක් නැහැ. මොකද මේ මිනිස්සයාගේ සිත මේක මැඩගෙන තියෙන. එයා දන්නවා මේක ගන්නවයි කියලා. ඒ පරිඋත්ථානීය ඇති වෙලා දැන් අපිට පේනවා මේකේ ඩයග්‍රෑම් එකේ මේ අපි ආපහු අරක සුබ සංඥාව හරහා නැවතත් මේ ගමන ගමන් කරනවා. එතකොට ඕගොල්ලන්ට පේනවා මෙතන ඔය ලූප්ස් දෙකක් ඇති වෙනවා කියලා අර මුලින් සුභ සංඥා, සුඛ සංඥා, අත්ත් සංඥා ඒක ගිහිල්ලා එක පැත්තකින් අපිට දෙනවා ඔය ditthi upadani පරිග්‍රහය අනුසය පරි මේ ආදි වශයෙන් පරිඋත්ථාණය ওই විදිහට ගමනක් තියෙනවා. අනිත් පැත්තට මනෝ සංචේතනාවන් ආපෝ ගමන් කිරීමක් තියෙනවා. අනිත් පැත්තටත් ඒ කියන්නේ සංකප්පය ඇතිලා විඥානීය පැත්තෙනුත් ඔතන වම් දෙකක් සැරදීමක් තියෙනවා. ඒක හරි ධර්මී බැලුවාම ඕක අපි සදීන් ওই විදිහට කර්කෝ කර්කෝ ඉන්නවනම් ඔය ලූප් දෙක ඒ කියන්නේ කබලිකාර ආහාරයේ මනෝ සංචේතනාව අනුසය හරහා යන එක රවුමයි ඊළඟට මනෝ සංචේතනාවෙන් පස්සේ අභිනිවේෂය හරහා මෝහය හේතු කොටගෙන විඥානීය අර සංස්කාරයල්ලාගෙන වීම කියන ඒ පැත්තෙන් ඇති වෙන්නා වූ ඒ ස්පිනින් එක රවුම් දිගටම රෝධ කර්ගීම් කියන එක ඒ දෙක හයියෙන් කරනවා නම් එහෙම ඔය රාතන් වහන්සේ පෙන්නනවා ওই දෙක හරියට කරනවා නම් මේ මිනිස්සයාට වේගින් කරනවා නම් ඒ මිනිස්සයා ඔය රවුන්ඩ් එක එකතු වෙන්නා වූ තැන තැනදී මලොත් එහෙම අපාය විතරයි යන්නේ කියලා. වෙන කොහෙවත් යන්නේ නැහැ අපාය විතරයි. අන්න ඒ தත්ත්වයට පවා මේක ගමන් කරන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට දැන් මෙතන අපි බැලුවා මේ කාරණා ටික සම්පූර්ණයෙන්ම දැන් අනුසය ධර්මයේ කියන එකත් අපි බැලුවා. දැන් අපි මේ ගාථාවේ තාම මේ පළවෙනි පදේ තමයි මේ තාම බලාගෙන යන්නේ. එතකොට අපි අදිත්‍යාන අභිනිවේෂ අංශය කියන එක ඒ තුන බලලා තියෙනවා. අනිත් කාරණාත් එක්ක. ඊළඟට ආපහු මහකච්චාන මහරහතන් වහන්සේ පෙන්නනෝ රූපතිය වේදනාස්කන්ධේ රූපතිය සංඥාස්කන්ධේ සංස්කාරස්කන්ධේ යම්කිසි ඡන්දයක් වෙනවද? රාගයක් වෙනවද නන්දියක් වෙනවද තෘෂ්ණාව තෘෂ්ණා දිස්ති ඒ උපාදාය අකුසල් සිතට ව්‍යස්ථාන වූ අනුසය අනුසය ධර්මයේ අකුසල් සිතට කියලා ඕකේ ට්‍රාන්ස්ලේට් කරන්නේ ඒ අදිඨාන කියන එකයි ඊළඟට අභිනිවේෂය කියන එක එතන ලකුණු මේ දාලා නැහැ පළක් ට්‍රාන්ස්ලේෂන්ස් වල නම් තියෙනවා ඒ අනුසය වෙද්ද තථාගතයන් වහන්සේ සෙන් සම්පූර්ණයෙන්ම පහ කරලා තියෙනවා. ඒකට බලන්න ওই ඩයග්‍රෑම් එකේ තියෙනා වූ සියලුම දේවල් ඔය රතු පාට කහ පාට වාදී වශයෙන් ලකුණු කරලා තියෙන තැඹිලි පාට වගේ ලකුණු කරලා තියෙන දේවල් ඔක්කොම තථාගතයන් වහන්සේ අයින් කරලා තියෙනවා. ඒක නිසා ওই රෝධ කැරකිල්ලක් තථාගතයන් වහන්සේට මොකුත් නැහැ. එතින්ද පෙන්නනවා ඒ තථාගතයන් වහන්සේ උදුරා ගමනදී ඒ කියන්නේ උදුරා ගමන මුල් ඇත්තා. සිඳින ලද තල් ගසක් මේ කරන ලද්දා විනාශ කරන ලද්දා මත්තේ නූපදිනා බවට පමුණන ලද්දා එහි තථාගතයන් වහන්සේ අනේක සාරියයි කියන ලද්දා රූපති විඥාන ජාතුවේ යම් ඡන්දයක් වේද රාගයක් වේද නන්දියක් වේද තෘෂ්ණාවක් වේද උපාපාදානයක් වේද ඒ අකුසල් සිතර ව්‍යස්ථාන වූ අනුසය වෙද්ද ඔහු තථාගතයන් වහන්සේ විසින් පහක් කරනවා බුදුරා දමන ලද මුල් ඇත්ත උදරා දමන මුල් ඇත්තා සිඳින ලද තව දසක් මෙන් කරන ලද්දාහු විනාශ කරන ලද්දාහු මත්ති නූපදින බවට පවුනන ලද්දාහු ඒ තථාගතයන් වහන්සේ අනේක සාරියයි කියනවා රූපති මෙසේ වනාහි අනේක සාරි නාමය එතකොට දැන් අපි නැවතත් මතක් කරනවා නම් අර නිකේත සාරි කියලා කියන්නේ අර මේවා අපි විඥාණයට පවතිනා වූ අපි දැන් ඔකය කියලා කියන්නේ අපි මේ ගෘහයකට ගිහිල්ලා ගමන් කිරීමක් තියෙනවා. අනේකකාරී කියලා කියන්නේ මෙන්න මෙහෙම අල්ලගෙන ඉන්නේ නැtei කියන එක. ගෘහපති කෙසේනම් නිකේතකාරී වෙන්න. දැන් ඒ කියන්නේ ගෙයි හැසිරීම කියන එක කොහොම ආකාරයට සිද්ධ වෙන්නේ. රූපාරම්මණය නැති ගෘහේ බැඳෙන්නා වූ ක්ලේශ ධම්ම නිකේතකාරීයයි කියනු ලබේ. තවත් විදිහකට පැහැදිලි කරනවා නිකේත්සාරී කියලා කියන්නේ රූපාලම්බන නැවති නිමෙසේ උපන් කෙලසුන්ගේ විසර පැතිරීම විනිබඳ බැඳීම හේතු කොටගෙන නිකේත්සාරීයයි කියනවා කියලා. එතකොට රූපාරම්මණය කියන ගෘහය තියෙනවනේ. ඒකේ අපේ මේ ක්ලේශයන් හොඳට පැතිරෙන්න ඕනේ. හරියට නිකන් අර අපේ පාන් කෑල්ලක බටර ගන්න හොඳට පතුරවන්නේ. ආන් මේ වගේ මේ ක්ලේශයන් අපි පතුරවනවා. අපි බලන්න නිකන් සාමාන්‍යයෙන් රූපයක් ගත්තා. අපි හිතමු යම් කිසි ලස්සන පුද්ගලයෙක් ඉන්නවා, කාන්තාවක් වෙනවා. ඒ පුද්ගලයාගේ මේ උඩ ඉඳන් යටට බලන ස්වභාවයක් තියෙනවානේ මිනිස්සයන් බලනකොට. ඒතර උඩ ඉඳන් යටට එන තම හරියට බටර් ගාලා වගේ පාන් පෙත්තේ බටර් ගානවා වගේ අර යම් කිසි කෙස් වල ඉඳන්ම කකුල දක්වා යම් ආකාර නියපොත්ත දක්වා යම් ආකාරයකට සම්පූර්ණයෙන්ම මනස රූපයේ කෙරේ විසර පැතිරීමක් තියෙනවා. ඒ රූපය මේ විදිහට පැතුරුනහම ඒ කියන්නේ ඒ ඒකත් එක්කම ක්ලේශයන් අපිට ඇති වෙනවා. මොනවද ක්ලේශයන් කියන්නේ? දුස්චරිත, කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත කියන දුස්චරිතයන්. ඒ කියන්නේ අපි වැළලුවොත් එහෙම කාය දුස්චරිතයට පානාතිපාත, අදින්නාදාන, කාමීන සුච්චාචාරා කියන ඒවා ඇති ඒ වගේම වචනින් මුසාවාදා, පරුසාවාචා, පිසුනාවාචා, සම්ප්‍රප්පලාපා කියලා ඒවා හතරක් ඇති වෙනවා. ඒතකොට මනසෙන් ඇති වෙනවා අවිජ්ජා කියන එක. ඒ කියන්නේ මේක මගේ වේවා කියන. ඒ වගේම තවත් පුද්ගලයෙක් දැකලා අකමැති පුද්ගලයෙක් දැකලා මු නැසේවා මැරේවා කියලා කල්පනා කිරීමක් තියෙනවා. ව්‍යාපාදික. ඒ වගේම මිච්ඡා දිට්ඨිය කියන එක තියෙන කල්පනාවක් තියෙනවා. ඒකට මේ මේ මේවා තමයි මනසෙන් ඇතිවෙනා වූ දේවලුත් වචනෙන් කයින් ඇතිවෙන දුෂ්චරිතය. ඒ වගේම ওই නීවරණයන් පංච නීවරණයන් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡ මේවා ඒවත් ක්ලේශයන් මක්කේ පලාසය ඔය ඩයග්‍රෑම් එකේම ලකුණු කරලා තියෙනවා මක්කේ පලාසය මේ ඔක්කොම දුෂ්චරිතයන් ක්ලේශයන් කොටස වැටෙනවා එතකොට දැන් මේ ක්ලේශයන් විසාර පැතිරෙනවා කියලා කියන්නේ අර රූපය අධ්‍යාමයේ උඩින් නම් පහළට පහළින් නම් උඩට ඒ වගේ බලලා දැන් දෙලක් මිනිස්සු මේ ජීවත් වෙලා ඉන්න කුකුලගේ මස් කිලෝ ගන්න කිරනවා මනසෙන්. උන්ට මෙච්චරක් තියෙනවා මහගෙන ඉඳලා තියෙනවා මේ මොනුස්සෙන් එහෙම කරනවා. ඒ තරම් මේ ඒ කියන්නේ උඩින් නම් යටට ඒ සතාගේ බලලා අර Tamanta කන්න ආහාරය වශයෙන් මේක ගැන විදිහට කල්පනා කිරීම තියෙන ඔය ගම්වල මිනිස්සු එහෙම කිරීමක් තියෙනවා. ඒ නිසාම දැන් මේ සතා මැරීම සම්බන්ධයෙන් දේවල් ඇවිල්ලා තියෙනවා මනසට. ඒක බොහෝම තදින් පැතිරලා තියෙනවා. බලන්න මේ කොච්චර දුරට යනවද කියලා. ඒ දුරට ගිහිල්ලා තමයි මේකේ සම්පූර්ණයෙන්ම මේ මේක හැසිරීම කියන එක. එතකොට කබලිකාර ආහාරය ওই විදිහට අපි අල්ලාගෙන තියෙනවා. කබලිකාර ආහාර තදින් අල්ලාගෙන ඒ කියන්නේ පුද්ගලයන්ව සත්‍යයන්ව ඒ දේවල් අල්ලගෙන දිගට මනස පැතිරීම කරලා තියෙනවා. ඒක නිසා ක්ලේශයන්ගේ පැතිරීමක් තියෙනවා. මේක තමයි නිකේතසාරී කියලා කියන්නේ. එතකොට ඊළඟට පෙන්නනවා මේ ශබ්ද රූපය ශබ්දය ගන්ධය රසය ස්පර්ශය ඊළඟට මේ ධම්ම ධම්මාරම්මණය ධම්මේ නිසා මේක සිද්ධ වෙනවා ඒවා සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් බැඳලා ඉන්න පුළුවන් අපි හිතමු හොඳට ධර්මයට අපි ඇලිලා මෙතින් ඕක ගිහිල්ලා අන්තිමට ධානයන්ට ගිහිල්ලා ඒ ධානයන් උ දිගට පැතිරලා ඉන්න පුළුවන් ඒ දිගට ඒක පැතිරලා අල්ලගෙන ඉන්නවා නම් ඉතින් ඒක නිසාම අර මෝහය කියන එක ඇති වෙලා ඒක නිසා ඒ පුද්ගලයා ඉතින් ඈත් හොඳ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල ඉදීම් පව සිද්ධ වෙනවා. ඉතින් ඒක මේ විදිහට දිගට පැතිරීමක් තියෙනවා. මේක තමයි මේ නිකේතසාරී කියලා කියන්නේ. ගෘහපති කෙසේ නම් අනිකේතසාරී නම් වේද? ගෘහපතියේ රූපාරම්මණයෙන් තිබුවේ බැඳෙන්නා වූ ක්ලේශ ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් පහකරන ලද්දා වූ. උදුරා දමන ලද්දා වූ. සිඳින ලද තල්ගසක් මෙන් කරන ලද්දා වූ. විනාශ කරන ලද්දා වූ මත්යෙන් නූපදින බවට පමුණුවන ලද්දායි. එයින් තථාගතයන් වහන්සේ අනිකේත සාරියයි කියන්නේ. ගෘහවේදී මෙසේනම් අනිකේත සාරිය වෙයි කියලා. එතකොට දැන් බලන්න මේ ඩයග්‍රෑම් එකේ තියෙනා වූ මේ කූම නරක දේවල් ඔක්කොම තථාගතයන් වහන්සේ පහ කළා තියෙනවා. මුසාවාද, පරුසාවාචය ඔක්කොම අයින් කළා තියෙනවා. එතකොට දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, ওই විදිහට දිගටම ස්පර්ශ ධම්මාරම්ම මේ සියල්ලම තථාගතයන් වහන්සේ ඒවයේ තියෙන ওই ක්ලේශ ධර්මයන් පහ කරපු නිසා තථාගතයන් වහන්සේ අනිකේත සාරී කියලා පෙන්නනවා. දැන් අපි මෙච්චර වෙලා බැලුවේ මේ ගාථාවේ මේ පළවෙනි පදය විතරයි. පළවෙනි පදයේ තියෙන්නේ ඔකම් පහාය අනිකේත සාරී. මෙන්න මේක තමයි අපි මෙච්චර වෙලා බැලුවේ පළවෙනි පදය. මෙච්චර දුරට යනවා. ඊළඟට දෙවෙනි පදේ පැහැදිලි කරනවා ගෘහපති කෙසේනම් ගමහා එක්වන ස්වභාව ඇත්තේ. ගෘහපති මේ ශාසනයේ නැතම් පුද්ගලයේ ගිහියන් හා එක්ව වාසය කරයි. එක්ක සතුට වෙමින්, එක්ක ශෝක වෙමින් ගිහියන් හා සැපවත් වූ කල්ලි තමත් සැප සහිත වෙයි. ගිහියන් දුක් වෙනකොට තමත් දුක් වෙනවා. එතකොට ගිහියන් අඬනකොට තමන් අඬනවා. ගිහියන්ට මුදල් එහෙම ලැබිලා බොහොම සැප වෙනකොට එයාත් එක්ක ඒකට සතුට වෙනවා. එතකොට මේක තමයි මේ ගමහා එක්ක වාසය කරනවා කියලා කියන්නේ. එතකොට මේ පදේ තමයි ගාමී යකුප්පම් මුනිසත්ත්ව වාණී කියන පදේ. ඊළඟට පෙන්නනවා ගෘහපති කෙසේනම් ගමහා එක්ක වාසය නොකරන්නේ. ගෘහපති මේ ශාසනයේ මහානතෙම ගිහියන් හා මිශ්‍රව වාසය නොකරයි. ගිහියන් හා එක්ව සතුට නොවන්නේ, ශෝක නොවන්නේ. ගිහියන්ට සැප සහිත උපල්ලි තමත් සැප සහිත නොවන්නේ. දීයන් දුක් සහිත වූ කල්ලි තමා දුක් සහිත නොවන්නේ. දීයන් කටයුතු උපන් කල්ලි ඒ කටයුතු එක්වීමට නොපැනින්නේ. ප්‍රවෘත්ති මෙසේවනාහි ගමහ එක්ක නොවන්නේ වන්නේ. ඊළඟට තුන්වෙනි පදය පැහැදිලි කරනවා. තුන්වෙනි පදයේ තියෙන්නේ කාමේහි රිත්තෝ අපරික්කරාණෝ කියන එකයි. කාමයන් අපරික්කරාණෝ කියලා කියන්නේ අපේ තියෙනවා මේ expectation කියලා කියන්නේ. අන්න ඒ විදිහට තමන්ගේ තියෙන එක එක දේවල් සම්බන්ධයෙන් ඒක තව ටිකකින් අපි බලනවා. එතකොට කාමයන්ගේ රූපති කෙසේනම් කාමයන්ගේ නොමෙදුනේ වේදනම් වේද. ඒ කියන්නේ මේ අරිත්තෝ කියන එක. රූපති මේ ශාසනයේ ඇතම් පුත්කලේ කාමයන්ගේ දුරු නොකල රාගය ඇත්තේ වේ. දුරු නොකල ඡන්දය ඇත්තේ වේ. දුරු නොකල ප්‍රේමය ඇත්තේ වේ. දුරු නොකල පිපාසය ඇත්තේ දුරු නොකල දාහය ඇත්තේ දුරු නොකල තෘෂ්ණාව ඇත්තේ ගෘහපති මෙසේ උනායි කාමයන්හි නොබදිනේ මේක pāli භාෂාවෙන් නම් හරිම ලස්සනයි කතංච ගහපති කාමේ අරිත්තෝ හෝති ඉද ගහපති ඒකච්චෝ කාමසු අවිගත රාගෝ අවිගත ඡන්தோ අවිගත ප්‍රේමෝ අවිගත පිපාසෝ අවිගත පරිලාහෝ අවිගත තණ්හෝ එවං කෝ ගහපති කාමේ අරිත්තෝ කියන්නේ ඒ කියන්නේ මේ රාගය. මේක සම්බන්ධයෙන් කාමයන් සම්බන්ධයෙන් රාගය තියෙනවා. ඡන්දය තියෙනවා, කැමැත්තක් තියෙනවා, ප්‍රේමයක් තියෙනවා, පිපාසයක් තියෙනවා. ඊළඟට පරිලාහය කියන්නේ අපි දැවීමක් තියෙනවානේ. ඊළඟට තණ්හාවක් තියෙනවා. මේ විදිහට මේක තියෙනවා නම් මේ අපි කාමයන්ගෙන් මිදෙලා නැහැ. ගෝපති කෙසේ නම් කාමයන්ගෙන් මිදුනේ නම් නේද? මේ ශාසනයේ කියන්නේ දැන් මේ තින්ද පෙන්නන්නේ කාමී රිත්තෝ හෝති. කතංච ගහපති කාමී රිත්තෝ හෝති. ඉද ගහපති ඒකච්චෝ කාමේසු විගාත රාගෝ හෝති. විගාත ඡන්தோ විගාත ප්‍රේමෝ විගාත පිපාසෝ විගාත පරිලාහෝ විගාත තණ්හෝ ඒවං කෝ ගහපති කාමී රිත්තෝ හෝති. මේ ශාසනයේ යතන් පුද්ගලයි කාමී දුරුකල රාගය ඇත්තේ. දුරුකල ඡන්දය ඇත්තේ. දුරුකල ප්‍රේමය ඇත්තේ. දුරුකල පිපාසය ඇත්තේ. දුරුකල දාහය ඇත්තේ. දුර්බල තෘෂ්ණාව ඇත්තේ රූපති නිසේවනාය කාමයෙන් මිදුනේ නම් වේ. දැන් අපි දන්නවනේ පළක් කාලවට ඔය ඒ ලස්සන වස්තුන් දිහා බලන මිනිස්සුන්ගේ පපුව හෝ දාලා ගිඩි ගිඩි ගාලා ගැහෙනවා. බර්න් වෙනවා. ඔය ඉස්සරහා තියෙන බෙල්ට් එක තමයි දිගට කරකවන්නේ. කබලිකාර ආහාරයේ වේදනාව ගිද්දි ලෝභය හරහා බොහොම වේගෙන් මේක කරකවනවා. ඒ තරුණ කාලේ හොඳට කල්පනා කරලා බලන්න ඔය පිරිමි ළමයේ ඔය තරුණ ගෑනු ළමෙක් එහෙම දැක්කහම පපුව ගිඩි ගිඩි ගාලා ගැහෙන ස්වභාවය තියෙනවා. අන්න ඒ වගේ තමයි මේක පිච්චි පිච්චි ගමන් කරනවා. උෂ්ම ගන්නවා පිච්චෙනවා ওই විදිහට දෙකට තියෙනවා. එතකොට මෙන්න මේ ස්වභාවය කියන එක රහත් තථාගතයන් වහන්සේට නැහැ. ඒවයි නිදිලා තියෙන්නේ. ඒ කිසිම ආකාරයකින් මේ ගැස්මක් ওই විදිහට ඒක දැක්කයි කියන හුස්ම ගැනීමක්වත් තථාගතයන් වහන්සේට සිද්ධ වෙන්නේ නැහැ. අර එක මේ එක දේශනාවක පෙන්නනවා අර මේ ඒ කාන්තාවක් ගෙනල්ලා ඒ තථාගතයන් වහන්සේට පෙන්වුවා තථාගතයන් වහන්සේ කිව්වා මේ අසුචි කොට මම පයින්වත් පාගන්නේ නැහැ කියලා. අන්න ඒ தත්ත්වයට තථාගතයන් වහන්සේ ප්‍රකාශ කළේ. ඒකට ඒවත් එක්ක බලන්න ඕනේ. ඊළඟට බලන්න මේ තථා මේක වාතාවරණයේ තුන්වෙනි එක තාමත් අපි බලන්නේ අර පුරක්කරාණෝ කියලා කියවනේ. ඒ පුරක්කරාණෝ කියන කොටස දැන් මේ ධාතාවේ තුන්වෙනි කොටසේ තියෙනවා කාමෙහි විත්තු අපුරක්කරාණෝ කියලා. එතකොට මේ අපුරුක්කරාණෝ කියන එකට ඉස්සෙල්ල පොඩ්ඩක් ඒ පුරක්කරාණෝ කියන එක බැලීමක් තියෙනවා. පුරක්කරාණී කියන එක සාමාන්‍යයෙන් පෙන්වන්නේ මේ මෙතන පෙන්වනවා සසර පෙරටු කොට ඇත්තේ නම් වෙයි කියලා. ඔය සූත්‍ර නිපාතයේ තියෙනවා පකප්පිතං දිට්ටි පුරක්කරාණෝ කියලා. පකප්පිතී කියන එක අපේ ඩයග්‍රෑම් එකේ ලකුණු කරලා තියෙනවා මේ plan කියලා සම්මා සංකප්පය සංකප්පය කියලා. ප්ලෑන් එක කියන එක සංකප්පේ කියලා දකුණු කරලා කියනවා පකප්පේ කියලා කියනවා. පකප්පිකන් දිට්ටි පුරක්කරානෝ කියලා කියනවා. මේක ඉංග්‍රීසි භාෂාවෙන් නම් හරි ලස්සනයි මේ honoring preconceived view කියන එකයි මේකේ අදහස. අපි මේ සිතින් කල්පනා කරන ලද දෘෂ්ටිය පෙරට කොට ඇසිරෙනවා. Taman මුලින් කල්පනා කළ යම් කිසි දෘෂ්ටියක් ඇති කරගන්නවා. දැන් අපිට පේනවා නේද ওই ඩයග්‍රෑම් එකේ මනෝ සංචේතනාවෙන් ඔය අභිනිවේෂය හරහා අපි සංකප්පයක් ඇති වෙනවා. plan එකක් තියෙනවා. මම මේ සිඩ්නි යනවා. මම මේ ඔපෙරා හවුස් එක බලන්න යනවා. මම මෙහෙම කොහේ රටකට යනවා. ආදි වශයෙන් මේ plan එකක් තියෙනවා. කළා ඊට පස්සේ ඒක සංස්කාරයන් බවට වෙලා දැන් මේක මගේ කියලා ගැනීමක් කරලා ඒක නිසා මේ සංස්කාරයෙන් අපි ආපහු ඇති වෙනවා දිට්ඨි උපාදාන. එතකොට දැන් මේ දිට්ඨියක් මෙහෙම ඇති කරගෙන ඒ සිතින් කල්පනා කරලා ඇති කරගත්ත දෘෂ්ටිය පෙරට කොටගෙන හැසිරෙනවා. ඒ පෙරට කොටගෙන හැටි හැසිරීම තමයි මේ පකප්පිතන් දිට්ටි පුරක් කරානෝ කියලා කියන්නේ. එතකොට දැන් ඔතන පුරක් කරානෝ කියන එක තමයි ওই plan කියන කොටන ඇවිල්ලා තියෙන්නේ. ඒකේ අදහස තමයි ඔය expectation කියන ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ ඒක පෙරට කොටගෙන තමන්ගේ ගමන් කිරීමක් තියෙනවා. සතර පෙරට කොටගෙන ඉන්නවා කියන එක. ගෘහපති කෙසේම සසර පෙරට කොටගෙන ඇත්තේ නම් වේද ගෘහපති මේ ශාසනය ඇතින්කොට අනාගත කාලයේ මෙබඳු රූප ඇත්තේ වෙම්මයි කියලා කෙනෙකුට කල්පනාවක් තියෙනවා මෙබඳු වේදනා ඇත්තේ වෙම්මයි කියලා මෙබඳු සංඥා ඇත්තේ වෙම්මයි කියලා මෙබඳු සංස්කාර මෙබඳු විඥාන ඇත්තේ වෙම්මයි කියලා කෙනෙක් කල්පනා කරන කෙනෙක් හිතන්න පුළුවන් මම මරුණට පස්සේ මේ රූප කාය නම් මට වැඩක් නැහැ. මම දිව්‍ය ලෝකෙ ඉපදිනවා. මේක හුඟා මේක බොහොම කෙටි කාලයකින් අරක බොහොම හොඳයි. තව කෙනෙක් කල්පනා කරනවා මට ඊට වඩා හොඳ බ්‍රහ්ම ලෝකෙ. තව කෙනෙක් කල්පනා කරනවා මට හොඳයි මේ අරූප ධානය. බොහෝ කාලයක් ඉන්න පුළුවන් කිසි කරදරයක් නැහැ. මේ රූපේ තමයි බොහොම කරදර කියලා. එතකොට මේ විදිහට මේ කෙනෙක්ගේ අල්ලා ගැනීමක් තියෙනවා අනාගත කාලේ මෙහෙම වේවයි කියලා. සීලබ්බත පරාමාසයෙන් එහෙම සීල සීලයන් රැකලා කෙනෙක් කල්පනා කරන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් තථාගතයන් වහන්සේ දේශනා කරා මේ අංගමඟල තියෙන දේවල් වගේ නෙමෙයි මේ ඒවයි යම් කිසි ධන සම්පතක් වෙන්නේ මේ දිව්‍ය ලෝකේ සම්පත් බොහොම වැඩි. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ මේ සීලය රැකීම මෙහෙම දේවල් ලැබෙන්න ගන්න පුළුවන් කියන්නේ. එහෙම කිව්වම නම් මේක අල්ල ගන්නවා. අර ප්‍රතිඵලයට ඇලෙනවා. තථාගතයන් වහන්සේගේ අදහස මේ සීලයේ වටිනාකම පෙන්වන්න, සීලයේ වටිනාකමනේ පෙන්වන්න අදහස් කරන්නේ. එතකොට අර පුද්ගලයා අර ඒක ප්‍රතිඵලයට ඇලීමක් තියෙනවා. ඒතර මෙහිම ඇලිලා මේ පුද්ගලයා අල්ල ගැනීමක් තියෙනවා අනාගතේ මේ විදිහට රූප. අනාගතේ දැන් මට අතීතුම මට දැන් දෙදර කරදර නිසා මේ වගේ වේදනාවක් නැති වෙනවා කියලා දුක වේදනාවක් දැන් කල්පනා කරනවා මම මේක පස්සේ නම් මේ වගේ නෙමෙයි මේ වෙන වෙන කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා මේ හොඳ වේදනාවක් සුඛ වේදනාවක් නැති වෙන ආදී වශයෙන් මේ කෙනෙකුට තියෙන්න පුළුවන් දෙදර ප්‍රශ්න තියෙනකොට ඒ වගේ සංඥාවක් තියෙනවා සංස්කාරයක් තියෙනවා මෙන්න මේ විදිහට පෙරට කොටගෙන අර දිෂ්ටියක් ඇති කරලා ඒ දිට්ඨියේ හේතු කොටගෙන වෙනකොට හැසිරීමක් තියෙනවා. ඒ පුරක්කර පුරක්කරති කියන එක තණ්හාවයි දිට්ඨිය දෙකක් වෙනවා. තණ්හා පුරක්කරෝ දිට්ඨි පුරක්කරෝ කියලා දෙආකාරයකට දැක්වීමක් තියෙනවා. ඒක තණ්හාවක් අල්ලගෙන ගමන් කරනවා. අර මූල කොටසේ ඊළඟට දිට්ඨිය අල්ලගෙන ගමන් කිරීම අර පස්සේ කිරීමකුත් තියෙනවා. ඊළඟට පෙන්නනවා ගෘහපති කෙසේ නම් සසර පෙරට කොට නැත්තේ නම් වේද? ගෘහපති මේ ශාසනය ඇතම් කෙනෙකුට අනාගත කාලයේ මෙබඳු රූපයක් එක්වන් වෙන්නමයි කියලා මෙබඳු වේදනාවක් එක්වන් වෙන්නමයි කියලා සංඥා සංස්කාර සම්බන්ධයෙන් මෙහෙම දෙයක් නැත්තම් එතකොට මේ පුද්ගලයාට අර විදිහට අර පුරක්කාරෝපකාරෝපී කියන එක නෑ යාට අපුරුක්කාරෝ කියන එක තමයි තියෙන්නේ. කතංච ගහපති අර අපුරුක්කරානෝ හෝති. එතකොට මේ සම්පූර්ණයෙන් රූපයන් මම පතන්නේ නැත්නම් අනාගතේට මේ ආදී වෙන්න ඕනි කියලා. වේදනා සංඥා සංස්කාර මෙහෙම වෙන්නේ කියලා ප්‍රාර්ථනාවක් කල්පනාවක් එහෙම එකක් නැත්නම් අර යාට එහෙම plan එකක් නැහැ. නැත්නම් එයාට තියෙනවා මේ විදිහේ plan එකක්. එතකොට ඔයතන පුරක් කරාණී කියන කොටසට ඔය plan එක කියන තැනින් තමයි ඕගොල්ලෝ ලියා ගන්නවා නම් ලියා ගන්න තියෙන්නේ. ඒ plan කියන තැනට ඒ පුරක් කරාණු කියන වචනේ ලියා ගන්න පුළුවන්. ඊළඟට හතරවෙනි දැන් අපි ගාථාවේ පද තුනක් බැලුවා. ඔකම්පහාය අනිකේතසාරී ගාමේ අකුබ්බ මුනිසත්තවානි කාමේ හිරිත්තෝ අපුරුක්කානෝ හතරවෙනි පදේ තමයි කතන්නා විදාය ජනේන කෛරාකිනික මහානතිනි කෙසේනම් ජනයා සමග විරුද්ධ කතා නොකරන්නේද කියලා. රූපති මෙසේ වනාහි ජනයා සමග විරුද්ධ කතා කරන්නේ නම් වේ. කරන්නේ නම් වේද නුවපති මේ ශාසනය ඇතමෙක් මෙවැනි කතා කරන්නේ කෙසේද? නුඹ මේ ධර්ම විනය නොදන්නේ. දැන් කෙනෙක් ධර්මයේ දැනගෙන කියනවා මම තමයි දන්නේ ඔයා දන්නේ නැහැ. විනය දන්නවයි කියලා. විනය ධර්ම විනය මම දන්නේ. මම මේ ධර්ම විනය දන්නේ. කෙමෙක්ද නුඹ මේ ධර්ම විනය දන්නේ? නුඹ වරදවා පිළිපන්නේ වන්නේ. එතකොට මම දැනගෙන මම කියනවා මම තමයි දන්නේ. මම හරියට ඉන්නවා. ඔයා තමයි වැරදිට ඉන්නේ. මම මනාවකට පිළිවෙන්නලා තියෙනවා. ඊළඟට කියනවා පළවෙනියෙන් කියන්න ඕනේ එක පස්සේ කිව්වයි කියලා. පසුව කියුත්ත පළවෙනිය කියලා. ඒ ඕඩර් එක වරද්දලා කිව්වයි කියලා කියන ධර්මයේ. මගේ වචනේ මధుරයි. තමන්ගේ වචනේ අමුදුරයි. මේ තමන් බොහෝම කාලයක් තිස්සේ පුරුදු කරලා ලගන වාදය තියෙනවනේ වාද කරන්න ඇවිල්ලා. ඒක මගේ මේ එක වචනෙන් ඉවරයි කියලා කියනවා. ඊළඟට කියනවා මං ඔබගේ දෝෂය පෙන්වන ලදී. මේ වාදයේ මිදුණු පිණිස ගුරු ගුරුවරයා හොයාගෙන ගිහිල්ලා අහගන්න කියලා. ඉතින් නිග්‍රහ කරන ලද්දේ වෙයි හැකිනම් මේ ප්‍රශ්නේ විසඳන්නේ කියලා. අර ඒ වගේ විරුද්ධ කතාවක් තියෙනවා. ඒක තමයි මේ මේ තථාගතයන් වහන්සේට මෙහෙම විරුද්ධ කතාවක් නෑ. සාමාන්‍ය පුද්ගලයන්ට ඒක තියෙනවා. රූපතේ මෙසේ වනහයි ජනයා සමග විරුද්ධ කතා කරන්නේ නම් මේ රූපතේ කෙසේ නම් ජනයා සමග විරුද්ධ කතා නොකරන්නේ නම් වෙයි. දුපති මේ ශාසනයේ භික්ෂුසම මෙසේ කතා නොකරන්නේ වේ. කෙසේද නුඹ මේ ධර්ම විනය නොදන්නේ? මම මේ ධර්ම විනය දන්නේ. කිම නුඹ විනය ධර්ම විනය දන්නේද? නුඹ වරදවා පිළි පිළිපදන්නේ නෙවෙයි. මම මනාකොට පිළිවන්නේ නෙවෙයි. පළමුව කියොත් පසුව කිව්වේ. අර මුලින් කියපු දේවල් ඔක්කොම එකක්වත් කියන්නේ නැහැ. මෙහිමයි මෙහිමයි කියලා කීමක් ඇත්තේ නැහැ. මම තමයි දන්නේ, ඔබ දන්නේ නැහැ කියලා. මේ විදිහට පරිසීමක් නැහැ. එතකොට මෙසේවනායි ජනයා සමග විරුද්ධ කතා නොකරන්නේ ප්‍රවෘත්ති මෙසේවනායි භාගතුන් වහන්සේ විසින් අෂ්ටක වාදී මාගන්ධිය ප්‍රශ්නේ ගෙයි අතර දේවාසය නොකරන්නා වූ ගමහ එක්ක නොසන්නා වූ කාමයන්ගේ මිදුනා වූ සසර පෙරට කොට නැත්තා වූ මහාන තෙමි කෙසේ ජනයා සමග විරුද්ධ කතා නොකරන්නේ. එතකොට මේන විදිහට තමයි මේ වචනේ තේරුම් ගන්න ඕනේ කියලා ඒ මහා කච්චාන මහරහතන් වහන්සේ මේ හලිද්ද කාණීට මේක පැහැදිලි කරලා දුන්නා. ඉතින් මේක ඇත්තම කියනවා ওই මාගන්ධියේ මේ තම් ප්‍රශ්නේදී තමයි මේක උනේ මාගන්ධිය තමන්ගේ දුවව අරගෙන ඇවිල්ලා බුදුහාමුදුරුවන් අර විදිහට අර කියවනේ මම අසුචි ගොඩක් මේක පයින්වත් පාගන්නේ නැtei කියලා. ඉතින් ඉතින් මේ මාගන්ධිය විදිහට ප්‍රශ්න විදිහට අහගෙන අහගෙන ගියා. ඒ ප්‍රශ්න ටික තමයි ඒකට එක ගාතාවක් තමයි මේ ගාතාව. ඒක තමයි මේ මහා නිද්දේශේ බොහොම මේක පැහැදිලි කරලා තියෙනවා මේ මහා කච්චන් හාමුදුරුවෝ කියපු දේම. ඉතින් මේ මේ මේ ගාතාව බොහොම පොඩි හැබැයි ඉතින් මේකේ වටිනාකම නම් කියලා නිම කරන්න බෑ. ඉතින් මේ රූපය අල්ලගෙන විඥානය ඉන්නවයි කියන එක ඇලෙන ස්වභාවය. රූප වේදනා සංඥා සංස්කාර වල අල්ලගෙන තමයි මේ ගෘහය කරගෙන මේක ඉන්නේ. ඉතින් මේ අපි කෙනෙක් ගමහා එක්ක වසන වසනවා නම් ඉතින් ඇති වෙන ප්‍රශ්නේ තියෙනවා. ඒකට ගමෙන් එහෙම වෙන වෙලා තමයි තථාගතයන් වහන්සේ මුනිంద్రයන් වහන්සේ ජීවත් වෙන්නේ. කාමයේ ඔයිත්තේ කාමයේ කෙනකින් අයින් වෙලා අර එක්ස්පෙක්ටේෂන් එක මොකුත් නෑ ප්ලෑන් එකක් නෑ අපුරු කරාම. ඒතර මේ රණ්ඩු වෙයි මොකුත් මොකුත් නැතුව තථාගතයන් වහන්සේ භාගතුන් වහන්සේ ඉන්නයි කියන එක තමයි මේ ගාථාවේ තේරුම. එතකොට මේ අලිද්දකාණී සූත්‍රය මේ විදිහට අවසන් වෙනවා.